සිය ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සසර සරි සරණ තුරු නරකාදී සතර අපායොත් පත්තියෙන්දේ ත්‍රිවිධ සත්ව විනාශයින්ද අස්ත දුෂ්ටක්ෂණයෙන්ද පංචවිද අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සදහටම අත මිදෙම්වා ස්වාමීනි අන්තිම ආත්ම භාවයේදී මාර්ගඵල නිර්වාණ ධර්මයේ සුවසේ අවබෝධ වේවා සාදු සාදු සේන වේවා